උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් සද්ධර්මයේ තුල ඇතුළත් වන බොහෝ දහම් පරයයන් කතා කළා අපි පහුගිය කාලයේ පුරාවටම සාකච්ඡා කළේ ඒ ධර්මසේනාධිපති සරියුත්තරන් වහන්සේ විසින් අපිට විවරණය කරන්නට යෙදුණු ඒ උතුම් ධර්මපරයායන් කීපයක් පිළිබඳව එතනදී පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තදාලව අපි සාකච්ඡා කළා බොහෝ කාරණා සුතමේ ඥානේ කියන කාරණාව ඔස්සේ කතා කරන්නට ගිහිල්ලා අපි අභිඤ්ඤය ධර්මයන් පිළිබඳව සුතමේ ඥානය ලබා ගන්නවා කියන්නේ කුමක්ද කියන එක ගැන කතා කළා. ඒකට අභිඤ්ඤේය ධර්මයන් පිළිබඳව කොහොමද අපි සුතමේ ඥානය ඇති කරගන්නේ කියනකොට අභිඤ්ඤේය ධර්මයන්ගේ පළවෙනිම කාරණාව හැටියට අපි කතා කළා. සබ්බේ සත්තා ආහාරට්ඨිකා සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන මේ කාරණාව අභිඤ්ඤීය ධර්මයක් නුවණින් දත යුතු විශේෂින් දත යුතු ධර්මයක් ඊට පස්සේ द्वे ධාතුයෝ ධාතු දෙකක් පිළිබඳව අපි නුවණින් දත යුතුයි කියලා කතා කළා ඊළඟට තිස්සෝ ධාතුයෝ ධාතු තුනක් පිළිබඳව දත යුතුයි කියන පරයයක් අපි කතා කළා මේ කාරණා ටික පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේ හැම පරයයකින්ම පොදුවේ එකක් එකක් වන පරයයන්ගෙන් අපි කතා කළා මේ මුළු තුන් ලෝකයේම ආවරණය වන ධර්මතා සමූහයකුයි අපි කතා කරන්න කියලා. එතකොට ඒ හැම තැනකදීම අපිට මුලින්ම මතක් කළා මේ නිවන් ප්‍රතිපදාව පිළිබඳව අපිට හෙලිපෙහෙලි වෙන්නට ඕනේ. අපි මාර්ගයේ උපදවා ගැනීමට අවශ්‍ය කාරණා අපිට මේ තුල පැහැදිලි වෙන්නට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතිනම් අපි ධර්මය කියලා පාඩමක් ඉගෙන ගැනීමක් විතරක් වුණොත් හුදෙක්ම අපි මේ ගන්න උත්සාහයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එනිසා අපිට මේ සද්ධර්ම ශ්‍රවණය තුළින් බලාපොරොත්තු වෙන අර්ථය තමයි යම්ම කාරණාවක් හරි තමන්ගේ ජීවිතයට ලබා ගන්නට පුළුවන් නම් තමන්ගේ ජීවිතයට සමීප කර ගන්නට පුළුවන් නම් අන්න ඒක තමයි බලාපොරොත්තු හේතු වන ප්‍රධාන මාත්‍රිය බවට පත් වෙන්නේ. ඒ නිසා කවුරුත් මේ අපි කතා කරන ධර්ම පරයය ජීවිතවලට කොහොමද පිහිට සැනසෙල්ල පිණිස පවතින්නේ කොහොමද උපකාරක ධර්මයක් බවට පත් වෙන්නේ මේ ප්‍රතිපදාවේ ගමන් කරනකොට කියන මේ කාරණාවන් පිළිබඳව විමසා බලන්නට වටිනවා. අපි තිස්සෝ ධාතුයෝ කියලා ධාතු තුනක් පිළිබඳව කතා කළා. මේ ධාතු තුනක් පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු වශයෙන් මේ ධාතු තුනේ තුනේදී අපි කතා කරන මූලික වශයෙන්ම අපි මතක් කළා කාම ධාතුව කියනකොට අවීචයේ ඉඳලා උඩින් පරිනිම්මිත රසවත්ය දක්වාම ඒ පවතින භූමිය කාම ධාතුව හැටියට අපි කතා කළා. ඒ වගේම අට කතා යම් පන කාම ධාතුති කාම භවෝ පංචස්කන්ධා ලබන් ලබන්ති. මෙතනදී අට කතාව තුළ පැහැදිලි කරනවා නැතිනම් දැනට තියෙන අපේ pāli අටුවාවන් වලට పూర్වතම වූ කලින් තිබුණු ඒ හෙළ අටුවාවල පවා දක්වලා තියෙනවා. කාම ධාතු කියනකොට කාම භවයයි හඳුන්වන්නේ නැතිනම් පංචස්කන්ධා ලබ්භන්ති ස්කන්ධ පහකින් යුක්ත අපි අර ධම්මහදේ විභංගයම ගත්තා වගේ ස්කන්ධ පහක් තුල ඒකට කියනවා පංචවෝකාර භව කියලත් ඒකට මේ ස්කන්ධ පහක පවතින තැනක් ගැන මේ ස්කන්ධ පහකට තමයි කාම ධාතුව කියලා කාම ධාතුව නියෝජනය සිද්ධ කළා ස්කන්ධ පහකින් එතකොට මේ කාම ධාතුව කියන එකේ ප්‍රධානම ලක්ෂණය හැටියට අපි මතක් කළා රූපේ පරියාපන්නව ඇති බව රූපේ පරියාපන්නව ඇති බව කියනකොට රූපය අනුව ගිහිල්ලා රූපේ මතට ඇද වැටිලා සතර මහා ධාතු රූපයම රූපයම විඳින මට්ටමකට අපිපත් වෙලා තියෙනවා. එතකොට හැම මොහොතකදීම අපිට රූපයෙන් තොරව වෙන දෙයක් විඳින්නට බැරි මට්ටමට යනකම් රූපය අපේ ජීවිතයට සමීප වෙලා තියෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් නිතරම මතක් කරනවා මේ කාරණා ටික ටික පුළුවන් තරමක් සරල කරලා ඉදිරිපත් කරන්නට කියලා. ඉතින් කාම භවයේ තියෙන ලක්ෂණය අපි අපේ ජීවිතය තුලින් ගත්තොත් මම හිතනවා අපිට පහසුවෙන් යමක් තේරුම් ගන්නට පුළුවන් කියලා. භවයේ පිළිබඳව දක්වන නොඑක් තැන්වල ටීකා ආදී පවා දක්වලා තියෙනවා. මේ භවය කියනකොට අත්ති භවති ආදී සස්සත දික්ටි සහගත වශයෙන් ඇතිවන. ඒ කියන්නේ තියනවා වෙනවා කියලා මේ අපිට සාස්වත වශයෙන් ඇතිවන දෘෂ්ටියට කියනවා සාස්වත වශයෙන් ඇතිවන දැක්මට කියනවා භවය කියලා. එතකොට තියෙනවා කියලා ඇතිවෙන බාහිර භෞතිකව පවතින යමක් එක දිගට නොවෙනස්ව තියෙනවා කියලා මේ ඇතිවෙන පවතින ධර්මයක් ගැන අපි විඳිනකම එකට කියනවා භවයේ තියෙන ලක්ෂණය කියලා. කාම භවයේ තියෙන ලක්ෂණය තමයි රූපයට නැවත නැවතත් දැස ගන්න කම. ඒ කියන්නේ සතර මහා ධාතු රූපයේ පැත්තට නැවත නැවතත් දැස ගන්නකම ඔබ අද දවසේදී ඔබේ ජීවිතය තුළින් කල්පනා කරලා බැලුවොත් එක දිගට තියෙන ගෙවල් දොරවල් ඇසුරු කරන යාළු මිත්‍රයෝ නෑදෑයෝ දූ දරුවෝ අම්මා තාත්තා මේ විදිහට අපිට බාහිර ලෝකයක් රූපේ පැත්තෙන් තියෙන ඇති වෙලා තියෙනවා අපි ඇති බවට කල්පනා කරනවා මේ බාහිර තියනවා කියලා හිතන කල්පනා කරන මෙන්න මේ මානසික මට්ටමට කියනවා අපිට භවය සකස් කරනවා කියලා අපි බාහිර ඇති බවට හැම මොහොතකදීම හේතු බීජ සකස් කරනවා ඒ සකස් කරන බව නිසාම අපිට ඔය බාහිර තියෙන රූපය විඳින්නට පුළුවන් විදිහට අපිට ප්‍රතිසන්දි ලබා දෙන්නට පුළුවන් හේතුත් අපිට මූල බීජත් ওই මට්ටම මත සකස් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඔය ඇති බවට ගත්ත දේ තුල අපිට කුසල හේතු යෙදුනොත් අපි හොඳ තැනකටත් නරක හේතු යෙදිලා නම් අපිව නරක තැනකට අරගෙන යන්නත් ඒකම හේතුවක් බවට පත් වෙනවා. නමුත් කුසලය සහ අකුසලය කියන පොදු ධර්මය ඇතුලේ තිබුණේ එක පොදු දෙයක්. ඒ කියන්නේ මේ ධර්මතා දෙක ඇතුලේ තිබුණේ එක පොදු ධර්මයක්. පොදු ධර්මයේ තමයි සතර මහා ධාතු රූපයේ තුල සත්පුද්ගල ආත්ම සංඥාව පැවැත්ම කියන එක. මලක් පූජා කරන කෙනෙක් මල් වට්ටියක් අරගෙන ගිහිල්ලා පූජා කරන තැනත් සතෙක් ඉන්න සතෙක්ව මරනවා කියන තැනත් හේතු වශයෙන් ගත්තොත් කුසල හේතු තුනක් තියෙනවා හේතු වශයෙන් ගත්තාම අකුසල හේතු තුනක් තියෙනවා මෙතනදී සතෙක් මරනවා කියන තැනදී ඒ द्वේෂ සහ මෝහ කියන මේ හේතු යෙදෙනකොට මල්වට්ටියක් පූජා කරනකොට මෙතනදී අලෝභ අද්වේෂ ආදී චේතනාවන් අලෝභ අමෝහ ආදී චේතනාවන් නිදෙන්නට පුළුවන් මේ කුසල හේතු කියලා කියනවා මේකට අර්ථට කියනවා අකුසල හේතු කියලා. නමුත් මේ කුසල හේතු වුණත් අකුසල හේතුන්ගෙන් මේ නානත්වය හදලා තිබුණත් මේ හොඳ නරක කියන ભેදය දෙපැත්තට කරලා පෙන්නවා මේ දෙකටම පොදු වුණ එක ලක්ෂණයක් තියෙනවා මේ දෙකටම පොදු වුණ එකම ලක්ෂණය තමයි අපිට බාහිර භෞතික ලෝකය ඇති බවට ගත්ත හැඟීම ඒ නිසා තමයි පුඤ්ඤපාප පහීනස්ස නත්ති జాగරතෝ භයං කියලා දේශනා කළේ මේ පින්පව් දෙකම දුරු වුණ කෙනාට නිදිවැරීමක් හෝ ඊළඟට බයට පත්වන්නට කාරණා නැති බව. ඒකෙන් මතක් කරන්නේ මේ අද ප්‍රතිපදාවෙන් ඔබ පිනක් දුරු කළ යුතුයි, පවක් දුරු කළගත යුතුයි කියලා නෙමෙයි. අද ඉන්න මට්ටමින් ඔබට බෑ පින දුරු කරලා පව් නොකර ඉන්න මට්ටමකට පත් කරන්න. ඒක ප්‍රතිපදාවෙන් කළ යුත්තක් නෙමෙයි ඒක ඔබ සම්මාදිට්ඨිය තුල ගමන් කරනකොට ඵලයෙන් ඇතිවිය යුතු ලක්ෂණයක් මිසක ප්‍රතිපදාවෙන් අනුගමනය කළ යුතු දෙයක් නෙමෙයි. අර සමාජය තුල බොහෝ දෙනෙක් ධර්මය අලගද්දූපම පරයයන් අරගත්තට පස්සේ කල්පනා කරනවා පිනක් කියන එකත් සසර දික් කරනවා පව් කරනවා කියන එකත් සසර දික් කරනවා ඒ නිසා මේ දෙකම නොකල යුතුයයි කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. නමුත් අපිට සමහර වෙලාවට එහෙම දේශනා සමාජය තුළ අහන්නටත් ලැබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් විදිහට අපිට දේශනා කළේ නැහැ. පිනක් දුරු කරන්න, පවක් දුරු කරන්න මේ දෙකම සසරට අරගෙන යනවා කියන තැනකින් දේශනා කළේ නැහැ. නොඑක් තැන්වලදී අපිට පෙන්නනවා මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත සුකස්සේතම් භික්ඛවේ আদি වචනන් ඇතිදම් පුඤ්ඤානම් මහණෙනි පිනට බය වෙන්නට එපා පින කියලා කියන්නේ සැපට ඇති තව එක නමක් මෙන්න මේ විදිහට පින කියන එක සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ මේ පින කියන්නේ සැපට ඒකට මෙන්න මේ විදිහට අපිට නොඑක් තැන්වලදී භාග්‍යතුන් වහන්සේ මේ පින කියන එක පිළිබඳව වර්ණනා කරනවා ඒක කරන්න එපා කියලා අපිට දේශනා කළේ නැහැ. එතකොට පින කියන එක කළ යුතු දෙයක් හැටියටත් අකුසලයේ කියන එක නොකළ යුතු දෙයක් හැටියටත් පැනෙවුවා. ඒකෙන් අපිට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ දහම්පරයයට ගලපලා මේ දෙකම සසර දික් කරනවා නම් දෙකම නොකරගත යුතුයි කියලා. මොකද අද ඔබට පුළුවන් කමක් නැත්තේ නෑ ඔය දෙකම දුරු කරලා දාන්න පුළුවන් කමක් නැත්තේ නෑ එකපාර ප්‍රතිපදාවක් විදිහට. ඒකෙන් කියන්නේ අපිට උත්සාහවත් වෙලා එළියේ පේන රූපය තියනවා කියලා හිතාගෙන අපි එළිය ඇසුරු කරනකම් ඇහෙන සද්දේ එළිය පැත්තෙන් ආපු දෙය කියලා හිතාගෙන නැවතත් ඒ සද්දේ ගැන හිතන්න පුළුවන්කම තියනකම් එළියේ තියෙන බත් පිගානක හෝ මලක සුවඳක් අපි විඳින්න පුරුදු වෙනවා නම් ඒ තුල අපි ජීවත් වෙනවා නම් ඒ වගේම අපිට පෙනෙන බත් පිඟාන කනකොට දැනෙන රසය ගැන අපිට හැඟීමක් තියෙනවා නම් ඒක බත් පිඟාන පැත්තෙන් ආපු රසය හැටියට නම් අපේ සංඥාව මානසිකාරයේ තියෙන්නේ. ඒ වගේම අපිට ස්පර්ශ වුනේ ඔය පේන රූපේ නම් ඉන්නතුනේ එහෙනම් අපි ඉන්නේ තාම මායාවේ වසඟය තුල පංචකාම ගුණයන් ඇසුරු කරගෙන. එහෙනම් අපිට ඔය ටික තුලම භවයේ සකස් වෙලා ඉවරයි අපි පිනක් හෝ පවක් කියන කාරණා දෙක බෙදන්නත් කලින්ම ඒ කියන්නේ වෙන් කරස් නැතත් අපිට ඒ තුල භවය කියන දේ අපි සකස් කරගෙන ඉවරයි ඒ නිසා තමයි ඔය හැම නිමිත්තකම බාහිර ඇති බවට හම්බෙන ජරා මරණ දුකම පරිහරණය කරනවා කියලා කියන්නේ. අම්මට කැමති අම්මට ආදරය කරනවා කිව්වහම ඔබ කැමති වෙලා තියෙන්නේ මේ ජරා මරණ දුකට ජරා මරණ දුකටම තමයි එල්ල තියෙන්නේ. ඒ වගේම දරුවට කැමති දරුවට ආදරේ කිව්වහම ඔබ කැමති වෙලා තියෙන්නේ ඔබ ඇලිලා තියෙන්නේ ජරා මරණ දුකටමයි. ඇයි ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඔබට ජරා මරණ දුක උරුම කරනවා ඒක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අපි හැම මොහොතකදීම කටයුතු කරනවා ජරා මරණයක් පරිහරණය කරනවා ඒ ජරා මරණය පරිහරණය කරන්නේ එතන යථාර්ථය පිළිබඳව ඇති අනවබෝධය නිසා ඒ කියන්නේ යථාර්ථය කියලා කිව්වේ කාම ධාතුව පිරිසිඳ නොදන්නකම නිසා අපිට පුළුවන්කම ලැබුණොත් කාම ධාතුව පිරිසිඳ දකින්න මට්ටමට මනස ගන්න අපිට එතකොට මෙතන පවතින යථාභූත ස්වභාවය අවබෝධ කරගන්නට ඕනේ. කියන්නේ උතන කාම ධාතුව කියනකොට ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා කාමාවචර කුසලයේ රැස් කරගන්න මට්ටම සහ කාම ධාතුව තුළ ප්‍රතිසන්දි වශයෙන් ගැනීම ළඟ ඉඳලා පටන් ගත්ත ස්කන්ධ ධර්මතා ටික කියන එක. එතකොට අපි කුසල් අකුසල් සිද්ධ කරගන්නවා නම් වර්තමානයේ තුල ඒකට කියනවා කර්ම සකස් කරගන්නවා කියලා. උපේක්ෂා සහගතුණත් ඒකටත් කියනවා කර්ම සකස් කරගන්නවා කියලා. ඒ කර්ම සකස් කර ගැනීම සිද්ධ කරන්නේ ඒ රූපය ඇති බවට ගන්න සංඥාව තුළමයි. අපිට ඕක උතනින් අතර කරලා අපිට පුළුවන් කමක් නැත්තේ නෑ පින නතර කළා කියලා පව නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද අපි කුසලය නොකර රූපේ පරිහරණය කරනවා කියන තැනම මෝහය යෙදෙනවා. මෝහය යෙදෙන කම නිසාම ඒකම අකුසලයක් බවට පත් වෙනවා. එනිසා අපිට ඒ මට්ටමේදී අද ප්‍රතිපදාවක් විදිහට පින්පව් දෙකම දුරු කරන්න කියලා පෙන්වුවේ නැහැ. අපි එහෙනම් කළ යුත්තේ මොකද්ද? පින්පව් දෙක දුරු කිරීම නොව අපිට ප්‍රතිපදාවක් අනුගමනය කිරීමයි ඒ ප්‍රතිපදාවෙන් යම් දිනයක පින්පව් දෙකම දෙකටම පවතින හේතුව දුරු කරලා තියෙනවා. එතකොට මේ ශාසනයේ ධර්මයේ තුලින් පෙන්වන්නේ හේතුව නැති කරන්නට යන ක්‍රමවේදයක් මිසක මේ හේතුව නිසා හේතුව ඇති තැනක අපි හදාගත්ත ටික විතරක් අයින් කරලා ඉන්න දේ කරන්නට නෙමෙයි. ඒ නිසාම තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ යථාපි අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවං තණ්හා අනුසේ 97 නිබ්බත්ති දුක්ඛ මිදප්පුනම් පුනා යම්සේ ගහක් කපලා දැම්මොත් මේ ගහ කපුවට පස්සේ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති මේ කපපු ගහ නැවත දලු දාන වර්ග එකක් වුණොත් මේක නැවත නැවතත් දලු දානවා. ඒවන් තණ්හානුසය 97 ඒ වගේ මේ තණ්හා අනුසය දුරුකලේ නැති වුණොත් එහෙම නිබ්බත්තති දුක්ඛ මිදප්පුනප්පුනම් මේ දුක නැවත නැවතත් නැවත නැවතත් හටගන්නවා. ඒකට දැන් මෙන්න මෙතන බොහොම කාරණාවක් තියෙනවා බොහොම විස්තරු කාරණාවක්. දැන් අපිට අනුසය කියන මට්ටමේදී දුරුුනේ නැති වුණොත් මේ දුක නැවත නැවත හදනවා කියන එකයි එතනදී අපි පැහැදිලි කළේ. ඒ වගේම තමයි භවය කියන එක තුලත් අපි භවය කියන එකදී කතා කරන්නේ කාම භව, රූප භව, අරූප භව කියලා ඒ ඒ මට්ටම් වලින් ඇති බවට නිත්‍ය මට්ටමට පතිත කරගන්න මානසික මනෝභාවයන්. අපිට සතර මහා ධාතුව පැත්තට යොමු වෙනකොට සතර මහා ධාතුව තියෙනවා කියලා ඒකට කියනවා කාම භවය කියලා. මේ කාම භවයේ තියාගෙන කෙනෙක් හිතනවා නම් කාම භවයේ තුල තියෙන කුසල හේතු ටික නැති කරන්න අකුසල හේතු ටිකක් නැති කරන්න භවය ඇති ඔබට කුසල අකුසල හේතු නැති කරනවා කියන දේ කවදාවත් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද ඔය භවයට අනුව ප්‍රතිසන්දියක් තියෙනවම තමයි. ඒසබ් කුසලේ නැති කරන්න හදනවා නම් ඒකම අකුසලයක් වෙලා තියෙයි. අකුසලයේ නැති කරන්න හදනවා නම් ඔබට ඒක කුසලයක් වෙලා පිනක් වෙලා තියෙයි. ඒ නිසා අද දවසේදී උත්සාහවත් විය යුත්තේ කුසලයන් කරන්න පින් ධර්මයන් රැස් කරගන්න ඒ වගේම මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න. එතකොට ඒකේ ඵලය විදිහට ඔබට පින් කරන්නත් ඇති පව් කරන්නත් ඇති වෙන හේතුව දුර වෙලා තියෙ. කියන්නේ රූපය අසුරු කරගෙන නම් රූපය අනුව නම් මේ පිනත් කලේ පහත් කලේ දැන් රූපේ දුරු වෙලා නම් ඔබට පින්පව් දෙකම දුරු වුණා කියන ගණේටයි යන්නේ. ඒ නිසා එතනදී දේශනා කළේ යන්නේ බඳු අර්ථයකින් මේ දේශනා පාඩේ බොහෝ දෙනෙක් වර්ධිවට භාවිත කරනවා. මේ ප්‍රතිපදාවක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. අපිට පින්කම් කර කර ඉන්න කියලා. ඔව පස්සේ කාලේ ඇති කරගත් සිද්ධ වීමේ නමුත් මේ පින කියන එක කිසිම වැඩක් නැහැ. නමුත් කුසලයේ තමයි කරන්නට ඕනේ. මේ ලෝකෝත්තර කුසලයයි කියලා වෙලා කෙනෙක් වැරදි මතවාදයක එල්බිල තව අයත් ඒක සමාදම් කරවනවා ඇතැම් වෙලාවට. එනිසා ඇත්තටම වියයුතු වියයුත්ත වෙන්නේ අපි අර වේදිහේ වැරදි මතවාදයේ කෙල්බීම නෙමෙයි කුසලයේ කියනකොට අපි හොඳට අවබෝධයෙන් යුක්තව ඉන්නට අවශ්‍යයි. කියන්නේ පින කියනකොට අපිට හොඳ අවබෝධයක් තියෙන අවශ්‍ය පින කළ යුතු දෙයක්. හැබැයි පින කරනකොට අපි ඒ තුල නිවන් දකින්න පිණිස හේතු වෙන උපනිශ්‍රේ ධර්මයක් බවට පත් වෙන විදිහට ඒක කරන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. නමුත් මේ පින සහ පව කියන එක තුළ තියෙන පොදු ලක්ෂණයක් අපි කතා කරමින් හිටියේ පොදු ලක්ෂණය තමයි භවය සකස් කරනවා කියන එක. එතකොට එතනදී භවය සකස් වෙන තැනකදී කාම භවය තමයි මූලික උනේ කාම භවය කියනකොට සතර මහා ධාතු රූපේ විඳිනකම සතර මහා ධාතු රූපේ විඳින්න පුළුවන්කම තියෙන්නේ කාම භවයේ පමණමයි කියන්නේ රූපයෙන් එන ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී දේවල් බලාපොරොත්තුෙන් කාමය ඇති කරගන්න කැමැත්ත ඇති කරගන්න ලක්ෂණය තියෙන්නේ කොහෙද මේ අපේ රූපේ ඇසුරු කරන මනෝභාවය තුළ මානසික මට්ටම තුළ එනිසා අපිට අද දවසේදී බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ ධර්ම මාර්ගයේ යනකොට අපිට කාම ධාතුව පිරිසිදු දැකිය යුතුයි. නැතිනම් අභින්නීය ධර්මයක්, අභින්නීය ධර්මයක් කියලා කියනවා වෙසසින් දත යුතු ධර්මයක්. වෙසසින් දත යුතු ධර්මයක් කියනකොට අපිට කාම ධාතුවේ හම්බ වෙන්නට ඕනේ ස්කන්ධ පංචකයක පැවැත්මක්. ස්කන්ධ පංචකයක පැවැත්මක්. කාම ධාතුව කියන්නේ ඉතරයි ස්කන්ධ පංචකයක පැවැත්ම. ඔය ස්කන්ධ පංචකයක ඇති පැවැත්ම නොදන්නකම නිසා තමයි කෙනකෙනා සසර තමන් යන්නට පුළුවන් ප්‍රතිසන්දි වශයෙන් නැවත නැවත ඇති කරගන්නට පුළුවන් මට්ටමක් පවත්න්නේ. ඒ නිසා අද අපිට තියෙනවා කරන්නට දෙයක්. මොකද්ද ඒ අපිට පුළුවන්කම තියනවා මේ සසරට අරගෙන යන්න හේතු වෙන මේ භව බැමි ටික නැතිනම් භව බීජ ටික සිඳලා දාන එක. ඒ සිඳලා දාන්න නම් ඔබට අද අපි අර මුලින් කලින් දේශනාවක් තුළ කතා කළා වගේම සිද්ධ වෙන්නේ රූපාවචර මට්ටමේ ඇති රූප භවයට ඇති තෘෂ්ණාව දුරු කිරීම නෙමෙයි කාම භවයට ඇති තෘෂ්ණාව දුරු කිරීම. ඒ කියන්නේ ඔබට සිද්ධ වෙන රූපයෙන් මිදෙන්නට රූපයෙන් මිදෙන්නට නම් රූපයෙන් මිදෙන්නට අවශ්‍ය ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට ඕනේ. රූපයෙන් මිදෙන්නට අවශ්‍ය ප්‍රතිපදාව කියනකොට ඔබට ප්‍රතිපදා දෙකක් දෙනවා. ප්‍රතිපදා දෙකක් ලැබෙනවා. මොකද්ද ප්‍රතිපදා දෙක? ඔබට පුළුවන් తాවකාලිකව රූපයෙන් මිදෙන්නට සතර මහා ධාතුවෙන් මිදෙන්නට පුළුවන් ඔබට කොහොමද? සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයේ කියපු තැනට හිත පිහිටවලා ඔබට පුළුවන් එක මට්ටමකින් හිත මුදව ගන්න. මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ කියපු තැනින් ඔබට පුළුවන් තව ඊට වඩා සියුම් මට්ටමකින් හිත ගලව ගන්න. එතකොට දැන් අද දවසේදී ඒක සමතේ පැත්තෙනුත් ඔබට කරගන්නට පුළුවන් සීමාවක් තමයි මේ මට්ටමින් හිත ගලවනවා කියන එක. විදර්ශනාව පැත්තෙන් ඔබ යනවා නම් ඒද පුළුවන්කම තියෙනවා ඒ රූපය අනුව ගියපු සක්කාය දිට්ඨි විචිකිච්ඡාදී සීලබ්බත පරාමාසාදී මෙන්න මේ ධර්මයන්ගේ දුර්වීම පිණිස ඔබට විදර්ශනා ප්‍රතිසංයුක්තව මඟ වඩලා පුළුවන්කම තියෙනවා මේක දුරු කරන්න. මෙන්න මේ විදිහට යනකොට අද අපිට ලෝකයේ තුල හම්බෙන ඇතම් දර්ශනය දෘෂ්ටිවාදයන් පිළිබඳව දකින්නට වෙනවා. කෙනෙක් සමහර වෙලට රූපාවචර ධානලාභී කියලා නමුත් එයා කාම ලෝකෙ තුල ඉන්නවා. සමහර විට කෙනෙක් අරූපාවචර ධානලාභී කියලා කියනවා. එයත් මේ කාම ධාතුවේ සාමාන්‍ය කාමයේ පරිභෝජනය කරනවා. මෙන්න මේ විදිහේ යන සමාජ රටාවක් සමාජ රැල්ලකුත් අද ඇති වෙලා තියෙනවා. රහත් තුනක් ඒ දේ සිද්ධ කරන මට්ටමකට පත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වට්ටම අපි ගත්තොත් එහෙම ඒක ධර්මානුකූල හෝ යථාර්ථවාදීව උන දෙයක් නෙමෙයි. ඇයි එහෙම කිව්වේ? ස්වභාවයේ තමයි හටගෙන රූපය කියන ධර්මතාවයේ ඇති වෙනස් වෙන බව වෙනස් වෙන බව නොදන්නකම නිසාම තමයි ඒ රූපය ඇති බවට රූපේ පැත්තට බැසගත්තේ. ඒ බැසගත් ලක්ෂණය නිසාම තමයි අපිට රූපයේ ආත්ම සංඥාව අපිට ඇති වුනේ. රූපේ ඇති බවට ගත්තා. එනිසා දැන් අපිට අරූප මට්ටමකට හෝ රූපාවචර මට්ටමකටපත් වෙනවා නම් අපිට සිද්ධ වෙනවා කොතනට හිත ගන්නද අර කාම සතර මහා ධාතු පැත්තට බර නොවි ඉන්නට කාමයන්ව සතර මහා ධාතු පැත්තට බර නොවි ඉන්නට අපිට සිද්ධ වෙනවා ඒ නිසා කෙනෙකුට පුළුවන් වෑයම් කරලා අර අපි මුලින් මතක් කරපු විදිහට සංඥාමය මට්ටමකින් කසින සංඥාවක් හෝ වේවා වෙනත් කර්මස්ථාන සංඥාවක් හෝ වේවා ඕන තැනකට හිත තියලා කෙනෙකුට පුළුවන්කම් තියනවා යම් මට්ටමකට හිත ගලව ගන්න. හැබැයි යම් මට්ටමකට හිත ගැලෙව්වා කියලා එයාට කියන්නේ නැහැ මේ ශාසනයේ ක්‍රමයට මාර්ගඵලයක් උපදව ගත්තා කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඔහුට සිද්ධ වෙනවා මේ ශාසනයේ ක්‍රමයට ඒ දේ සිද්ධ කරන්නට මේ ශාසනයේ ක්‍රමයට සිද්ධ කරනකොට සතර සතිපට්ඨාන ආදිය තුල මේ භාවනාවන් වඩන්නට උට පුළුවන්කම තියෙනවා. වගේම සමාජයේ සමහර වෙලාවට අපි දකිනවා රූපාවචර ධ්‍යාන උපදෝගෙන හැබැයි කාම භූමිය තුල වාසය කරනවා සාමාන්‍ය කාමයේ පරිභෝජනය කරමින් ඔවුන්ගෙන් ඇහුවොත් ඔවුන් ධ්‍යානලාභීවත් ඉන්න මෙන්න මේ වගේ මිත්‍යා මතවාදයකුත් සමාජය තුල තියෙනවා පොට්ටපාද සූත්‍රය බැලුවොත් ඔබට වටහා ගන්නට පුළුවන් වෙයි කෙනෙක් කබලින්කාර ආහාර ප්‍රතිසංයුක්ත භක්ෂණය කරන ඕලාරික කයක් ඇත්ත කරගෙන ඉන්නවා නම් ඒ ඇත්ත කරගෙන ඉන්න කෙනාට අර සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයේ බොරුවක් සංඥාමය ආත්ම භාව ප්‍රතිලාභයේ ඇත්තක් නම් මේ කබලින්කාර ආහාරයේ බොරුවක් එතකොට මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ ඇත්තක් නම් මේ ආත්ම භාව දෙකම බොරුවක් මේ දෙක දෙපැත්තට පෙන්නකොට අපි කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් හොඳ යමක් මේකේ තියෙනවා. ඒ තමයි කාමාවචර භූමියේ ඉන්න ගමන්ම කෙනෙක් රූපාවචර භූමියෙත් ඉන්නව නෙමෙයි. එයා කාම භූමියේ ඉක්මවා ගිහිල්ලා රූප භූමියටපත් වෙලා ඉන්නවා. කාම ධාතුව ඉක්මවල ගිහිල්ලා එයා රූප ධාතුවටපත් වෙලා ඉන්නවා. කාම ධාතුව ඉක්මවල ගිහිල්ලා රූප ධාතුවටපත් උන කෙනාට කාම ධාතුව පැත්තෙන් එන දුක එන්නේ නැහැ. එතකොට ඒ පැත්තෙන් ලැබෙන සතුට එයා විඳින්න යන්නෙත් නැහැ. එයා දකිනවා ඒක බොහොම ග්‍රාම්‍ය. ඒ වගේම ඒ ලැබෙන සතුට බොහොම පහත් දෙයක් විදිහට. ඇයි හටගෙන මේ නැති වෙලා යන විපරිණාමයටපත් වෙන ධාතු ආරම්භය සැප දුක විඳින එක එයා දකින්නේ විසිරුණු කමක් හැටියට සහ දුක්ඛදායක දෙයක් හැටියට. ඒ නිසා මෙයා හිත නැඹුරු වෙන්නේ නැහැ ඒ පැත්තට. වැරදිලා හරි යාගේ හිත නැඹුරු වෙනවා නම් ඒ පැත්තට හිත ක්‍රමක්‍රමයෙන් පරිහානියටපත් වෙලා අන්න එතකොට එයාට ඒ ධානය ඇත්තේ නෑ. එයා නැවත කාමාවචර භූමියටපත් වුණ කෙනෙක් ධානය පිරිහවගත්ත කෙනෙක්. දැන් අද සමාජය තුල ඇතම් වෙලාවට සමහර තැන් වලට ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටි මතවාදවල එල්බිලා ධාන ප්‍රථම ධාන, ဒုတိ ය, තෘතිය, චතුර්ථ ධානත් උපදවගෙන ඉන්නවා. නමුත් විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ හිදම් මේහි නැහැ. බැන්නොත් බනිනවා සහ ගැහුවොත් ගහනවා කියන මට්ටමකටපත් වෙනවා. නිසා මෙන්න මේ මට්ටම මේ කතා කරන්නේ ආර්ය දර්ශනයක් ධමයක් තුළ ඔය කියන මට්ටම ඇතිවිය කිසිසේත්ම ඇතිවිය නොහැකි ආර්ය ධම පසකින් ලැබේවා බාහිර ශාසනයකවත් ඔය කියන මට්ටම ඇතිවිය නොහැකි මොකද ඒ කාමයන්ගෙන් තොරව අකුසලයන්ගෙන් තොරව පවතින ඒ රූප භූමියටපත් වෙන්නට අකුසල කියනකොට අර අපාය ගමනීය රූපය හයසුරු කරන මට්ටමේ අකුසල කර්ම. එතකොට මෙන්න මේ මට්ටමේ දුර වෙච්ච කෙනෙක් තමයි රූපාවචර කියලා කියන්නේ. එතකොට අද රූපී ධාන ලබාගෙන ඉන්න කෙනෙකුටත් කියන්න පුළුවන් කමක් නැත්තේ. එයා කාමයේ පරිහරණය කරනවා කියන මට්ටමකින්. එනිසා ඇතැම් වෙලාවට ගෘහස්ත ජීවිත ආදිය ගත කරන ධානලාභී ඇත්ත ටිකක් කල්පනා කළා නම් වටිනවා. අපි මේ ධ්‍යානය කියන එක භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කළේ මොන ආත්ම භාව ප්‍රතිලාභය කියලාද? එතකොට මේ ආත්ම භාව ප්‍රතිලාභය කියන්නේ එතන උපදිනවා කියන අර්ථයකින් නෙමෙයි. එතකොට එතන ඉපදුණු කෙනාටත් ඒ වගේම උපදින්නට කලින් සමවැදිලා ඉන්න කෙනාටත් ඒ වගේම ditta ධම්ම සුඛ වේරණයෙන් ඉන්න කෙනාටත් ඒ ඔක්කොම මෙතනදී එකම තැනකට දාලා කතා කරන්නේ. රූප භූමියේ රූපාවචර මට්ටමටයි ති පුද්ගලයන් හැටියට. ඒකට මෙන්න මේ මට්ටම තුල අපිට ධාතුව පිරිසිඳ දකිනකොට අපිට කාම ධාතුවෙන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. එයි අපි දකින්නේ මොකක් ගැනද? මෙතනදී අපි දැක්කුවා කාම ධාතුති කාම භවෝ පංචස්කන්ධා ලබ්භන්ති ස්කන්ධ පහක් දකින්නේ. ස්කන්ධ පහක් ලැබෙන්නේ. කාම ධාතුව පරිඤ්ඤයි පරිඤ්ඤයේ අභිඤ්ඤයයි කියනකොට කාම ධාතුව විශිෂ්ට විශිෂ්ට නුවණින් දත යුතුයි කියනකොට විශිෂ්ට නුවණින් දත යුතුනේ මොකද්ද ස්කන්ධ පංචකයක් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය. දැන් කොහොමද මේක විශිෂ්ට නුවණින් දත යුතු වෙන්නේ? මේක විශිෂ්ට නුවණින් දකිනකොට ඔබට දකින්නට සිද්ධ වෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මතා ටික පිළිබඳවම තමයි දකින්න තියෙන්නේ. ඒකට ඒ ටික ගැන දකිනකොට ඔබට පෙනේ ඇහැට රූපයේ පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන විදිහටමයි ආවේ. ඒක අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒක නැවත කවදාවත් ඒ රූපේ දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. හටගෙන නිරෝධස් නිරෝධස් ස්වභාවයටමපත් වුණා. කනට ශබ්දයත් එහෙමයි. මෙන්න මේ විදිහට ආයතන ධර්මතා ටික පිළිබඳව යම් නුවණක් පවත්නකොට අපිට පේනවා මේ ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවකින් යුක්ත දෙයි කියලා. ඒක අවබෝධ කරගන්න කෙනා නැවත තියෙන දේ බැලීම සඳහා එළියට බාහිරට අත දාන්නේ හෝ බාහිරට තමන්ගේ මානසිකාරයේ යොමු කිරීමක් සිදු කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි කාම ධාතුව පිරිසින් දකින්නවා කියනකොට මේ ස්කන්ධ පංචකයයි පිරිසින් දකින්න තියෙන්නේ. ස්කන්ධ පංචකය පිරිසින් දකින්නකොට ඔබට පංච උපාදානස්කන්ධ මට්ටම අනුපාදයට යන්නට ඕනේ. පංච උපාදානස්කන්ධය අනුපාදයට යන්නට ඕනේ කිව්වේ අර ස්කන්ධ පංචකයේ ඇත්ත නොදන්න කම නිසා ඒක නිත්‍ය වශයෙන් සාර වශයෙන් සුභසුඛාත්ම වශයෙන් ඇසුරු කරන මනස දුර වෙන්නට ඕනේ. රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ලක්ෂණය නොදන්න කම නිසා තමයි ඒ රූපයේ සැප හොයාගෙන නැවත ඔබ ඒ රූපෙම බලන්නට යන්නේ. gedare එහි තියෙනවා Taman gedarata කැමති දැන් ඒ කැමැත්ත ඇතිකලේ කුමක්ද? පවතිනා වූ gedara එනිසා ඔබ ඕනම දවසකේ පවතිනා වූ gedara හොයාගෙන යනවා ඒක නතර වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට රූපය පිළිබඳව නොඑක් අදහස් අදහස් දක්වන්න පුළුවන්කම තියෙනවා. රූපය කියන එක පිළිබඳව අපිට කාම භවය සකස් කරලා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කාම භවයේ අභිඤ්ඤයයි කියලා කියන්නේ අන්න ওই විදිහට කාම භවයේ පිළිබඳව දත යුතුයි මේ කාම භවයේ ස්වභාවය ලක්ෂණයේ විදිහට අපිට තේරුම් ගන්නකොට කාම භවය කියන එකේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ පංචකයේ ඇති තැනක අපි ඒක දකින්නේ නැතිකම නිසාම නැවත නැවතත් නැවත නැවතත් ඒක උපාදාන වශයෙන් ඇසුරු කරලා මේ කාම ආදී උපාදාන වශයෙන් මේ රූපය ඇසුරු කරන කම නිසාම නැවතත් පුළුවන්කම තියෙනවා කාම භවයටම ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නට. ඊට පස්සේ රූප භවයත් අභිඤ්ඤයයි රූප භවයත් විශිෂ්ට නුවණින් දත යුතු දෙයක් රූප ධාතුව කියන එක රූප ධාතුති රූප භවෝ පංචස්කන්ධා ලබ්භಂತಿ රූප ධාතු කියලා කියනකොට මේ රූප භවයටමයි රූප ධාතුව කියලා කියන්නේ පංචස්කන්ධා ලබ්භන්ති ස්කන්ධ පහක් එතනක් තියෙනවා අපි කල පෙර දේශනාව තුල කතා කළා කොහොමද ස්කන්ධ පහක් වෙන්නේ එතන කියලා. ඒකට ස්කන්ධ පහක් වෙනවා කියනකොට එතනදී මහා භූත රූපයට බැස ගන්න පැත්ත නෙමෙයි අපි කතා කළේ. අපි කතා කළේ අර චිත්තජ මට්ටමේ හටගත්ත සංඥාමය මට්ටමින් උපද්දල දෙන රූපය කියන එක. ඒ කියන්නේ කවලින්කාර ආහාර මට්ටමේ දෙන්නේ නැහැ කියලා අපි කතා කළේ හේතුව නිසාමයි. අන්න ඒ මට්ටමින් අපි රූප ධාතුව පිළිබඳවත් අවබෝධ කරගත යුතුයි. එතනත් ස්කන්ධ පංචකයක පැවැත්මක් තියෙනවා. ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙන තැනක ඒ දේ ඇති හැටියට මෙනෙහි කරන මනස තුල එයාට කාම ලෝකයේ සකස් වෙලා තියෙනවා. අරූප ධාතුති අරූප භවෝ චත්තාරෝ කන්දා ලබ්බන්ති इति උත්තං අරූප ධාතු කියලා කියන අරූප භවයට ස්කන්ධ හතරක පැවැත්මක් වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ හතරක පැවැත්මයි තියෙන්නේ. එතකොට අරූප භවයේ සම්පූර්ණම නියෝජනය වෙලා තියෙන්නේ මෙන්න මේ කියපු ස්කන්ධ ධර්මතා හතරෙන්. දැන් මෙන්න මේ විදිහේ කාරණා ටිකකින් අපිට ධාතුව කියන තැන පැහැදිලි කරලා දෙනවා කොහොමද අපි තිස්සෝ ධාතු කියනකොට කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන මේ ධාතු තුන අභිඤ්ඤේය ධර්මයන්. විශේෂයෙන් දත යුතුයි, නුවණින් දත යුතුයි, නුවණින් දත යුතු වෙන්නේ මේ ටික නුවණින් දකිනකොට තමයි ලෝකෝත්තර දර්ශනය විශේෂයි අපිට හොඳ නුවණක් පවත්න්න පුළුවන්කම තියෙන්නේ. ඉස්සෙල්ලා කතා කළා ද්වේ ධාතුයෝ කියන එකෙන් සංකත අසංකත ભેදය මෙතන තිස්සෝ ධාතුයෝ කියන එකෙන් අපි කාම රූප අරූප ධාතු පිළිබඳව කතා කරනවා. ඒක කාම ධාතුවේ, රූප ධාතුවේ, අරූප ධාතුවේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි සංකත ස්වභාවය. මේ සංකතය පිළිබඳව දකින්නකම රූප කාම ධාතු රූප ධාතු අරූප ධාතු කියන මේ ධර්මතා ටික පිළිබඳව අභිජ්ජය කරනවා කියලා කියන්නේ ඔබ සංකතය කියන එක පිරිසිදු දැක්කා සංකතය කියන එක අභිජ්ජය වුණා කියන එකමයි සංකත ධර්මයන් ගැන අභිජ්ජයයි කියලා කියන්නේ අසංකත ධර්මයේ ඔබට අවබෝධ වුණා කියන එක ඒ නිසා අන්න ඒ තැනට යනකම් මේ කාරණාව විග්‍රහ කොට දක්වන්න පුළුවන්කම තියෙනවා නිසා අද ඔබ ඉන්න මට්ටමේ රූපේ ආත්මවත් කොටගත් ආත්මෙහි රූපේ පවතිනවා කියලා හිතාගත්ත මානසික මට්ටම. කියන්නේ බාහිර රූපේ තියෙනවා මේ රූපය එක්ක රූපය ඇතුලේ සත්‍යයක් ඉන්නවා කියලා රූපේම සත්‍යයක් කියලා නැත්තම් ඒ ආත්මවත් වූ රූපේ රූපවත් වූ ආත්මය කියලා ওই විදිහේ යම් විපරීත දෘෂ්ටියක් දැස පවත්ගෙන ඉන්නවා නම් ඒ විපරීත වුණ දෘෂ්ටිය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන ස්වභාවයකින් යුක්ත යුක්තව නැතිනම් අනුත්පාදයකට පත් කරන්නට අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා. ඒ අනුත්පාදයට කෙලෙස්යේ අනුත්පාදයට යන්නට නම් ස්කන්ධයන්ගේ ඒක්ෂණික නිරෝධය සාක්ෂාත් කරන්නට ස්කන්ධයන්ගේ ඒක්ෂණික නිරෝධය කියනකොට මේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු ස්වභාවය පිළිබඳව මේ මොහොතේ ක්ෂණිකව හටගත් ස්වභාවය පිළිබඳව අවබෝධ කරන්නට. ඒකට අපිට නුවණක් තියෙනවා ඒ ක්ෂණිකව හටගත් ධර්මයන් මේ මොහොතේම හටගෙන නිරුද්ධ වුණා නම් නැවත හට නොගන්න බවකින් යුක්ත යුක්තයි කියන එක පිළිබඳව නුවණක් තියෙනවා. මෙන්න මේ විදිහට ධාතු තුන පිළිබඳව පැහැදිලි කරලා දක්වනවා. ඊට පස්සේ මේ කතා කරේ දසුත්තර පරයයන් දසුත්තර පරයයන් කියලා කියන්නේ දසුත්තර සූත්‍රයට අනුව තමයි මේ කතා කළේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියනකොට ඊට පස්සේ සංගීති පරයයන පන තිස්සෝ කුසල ධාතුයු කියලා දසුත්තර සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා දීඝනිකායේ. මේ දීඝනිකායේ අවසාන දසුත්තර සූත්‍රය පරයයට අනුව තමයි දසුත්තර කියලා කියන්නේ. එකේ ඉඳලා ඉලක්කම් 10 දක්වාම සංඛ්‍යාත්මක ක්‍රමයට වර්ධනය වෙන විදිහට ධර්ම කාරණා පෙළ ගැස්වීමක් සිද්ධ කරලා සරියුත්තරුන් වහන්සේ විසින්ම දේශනා කරපු වටිනා ධම් පරයයක් තියෙනවා. මෙන්න මේ දහම් පරයයට දසුත්තර සූත්‍රය කියලා කියනවා. එතකොට මේ දසුත්තර සූත්‍ර පරයයේ තීනි මේ තිස්සෝ වේදනා කියනකොට අභිඤ්ඤේ ධර්මයන් තිස්සෝ වේදනා කියපු තැන තිස්සෝ වේදනා නෙවෙයි ඒ තුන් ආකාර භවය කියන තැන තුන් ආකාර ධාතුව කියන තැන තිස්සෝ ධාතු කියන කාරණාව විග්‍රහ කරන්නේ ඒ තිස්සෝ ධාතු කියන තැන පැහැදිලි කරනකොට පැහැදිලි කළේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා. ඒ වගේම සංගීති සූත්‍රය කියලා තියෙන දසුත්තර සූත්‍රයට පෙර තියෙන සූත්‍රය මේ සංගීති සූත්‍රය පැහැදිලි කරනකොට සංගීති සූත්‍රයේදී දේශනා කරනවා තවත් තියෙන ධාතු තුනක් ඒ තමයි නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. නෛෂ්ක්‍රම්‍ය ධාතුවක්, නෙක්ඛම්මේ පිණිස පවතින ධාතුවක්, ඒ වගේම අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු, අව්‍යාපාදයේ සහ අවිහිංසාව කියන මේ තුනත් ධාතු තුනක් හැටියට වෙනම දක්වනවා. එතකොට නෙක්ඛම්ම ධාතු කියනකොට ඒ නෙක්ඛම්ම පටිසංයුක්ත සිතට කියනවා චිත්තචෛතසික ධර්මයන්ට නෙක්ඛම්ම ධාතු කියලා. ඊට පස්සේ සබ්බේපි කුසල ධම්මා නෙක්ඛම්ම ධාතු සියලුම කුසල ධර්මයන් නෙක්ඛම්ම ධාතු හැටියට දක්වනවා. ඉතින් මේ දේවල් බොහොම ගැඹුරු මාතෘකාවන්, ඒ කියන්නේ ගැඹුරු මාතෘකාවන් කියන්නේ මේ ධර්ම කාරණා ඔස්සේ බොහොම අපිට දැස ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට හැම කාරණාවක් ඔස්සේම දැසගෙන අපි සාකච්ඡාවට භාජනය කරනවා නම් අවුරුදු දෙක තුනකට වැඩි අපිට පස්සම්බිදා මාර්ගය සාකච්ඡා කරන්නටම සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී දසුත්තර සූත්‍රයට අනුව අර විදිහට අපි ප්‍රධාන වශයෙන් කතා කළා ධාතු තුන. සංගීත සූත්‍රයට අනුව නෙක්ඛම්ම ධාතු කියනකොට නෛෂ්ක්‍රම්‍ය නෛෂ්ක්‍රම්‍ය කියලා කියනකොට මෙතන නෙක්ඛම්මය නිස්ෘත චේතනාව දක්වනවා. නෙක්ඛම්ම නිස්ෘත චේතනාව කියනකොට මේ නෙක්ඛම්මය අනුව ගියපු යම් විදිහකින් කාමයන්ගෙන් නික්මීමක්. ඒ වගේම කෙලෙසුන්ගෙන් නික්මීමක්. මේ ඔක්කොම නෙක්ඛම්මයටයි තියෙන්නේ. සියලුම කුසල ධර්මයන් නෙක්ඛම්ම ධාතුවටයි තියෙනවා. සියලුම කුසලයන් නෙක්ඛම්මයටයි කියන්නේ කුසලයේ ගැන දේශනා කරන්නේ කොහොමද? යං අලෝභපකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං. තං කම්මං සුඛ විපාකං. යං කුසලයක් තියෙනවා නම් අලෝභපකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං අලෝභයෙන් නම් හැදුනේ අලෝභපකතං. අලෝභයෙන් කරන ලද. ඒකට අලෝභය සමුදය කොට ඇති හේතුව කොට ඇති. අලෝභය නිධාන කරගත්ත යම් කර්මයක් තියෙනවා නම් ඒ කර්මයට කියනවා කුසල් කියලා ඒ කර්මයට කියනවා සුඛ විපාක ගැන විද්දෙන දෙයක් කියලා ඒ වගේම අද්වේෂ අමෝහ සහගත බවට. ඒකට අලෝභ කියන වචනයේ තේරුම තමයි ලෝභයේ යෙදෙන්නේ නැති බව, ලෝභයට ප්‍රතිපක්ෂ බව. ලෝභය ඒ හිතේ යෙදුනේ නැත්නම් ලෝභයෙන් නික්මුණ හිතක් ඒ හිත. ලෝභය ඉවත් කළ හිතක්. తాවකාලිකව වෙන්න පුළුවන්. දානයක් දෙන මොහොතකදී වෙන්න පුළුවන්. හැබැයි ඒ හිතේ ඔබ ලෝභයේ පරදවල තියෙනවා ලෝභය ඉවත් කරලා තියෙනවා. ඒ නිසා ඒ හිතට කියනවා නෙක්ඛම්ම ප්‍රතිසංයුක්තයි කියලා. ඒ හිතේ නෙක්ඛම්මයේ යෙදලා තියෙනවා. නෙක්ඛම්මයේ කියනකොට ප්‍රධාන වශයෙන් නෙක්ඛම්මයේ අර්ථ සාධන දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික වශයෙන් ගත්තහම මේ අකුසල ධර්මයන්ගෙන් අකුසල ක්‍රියාවන්ගෙන් ඇතිවන වැළක්මත් ඒ වගේම ලෝකෝත්තර ධර්මතා વિશેහි ගත්තහම අනුසේ ධර්මයන්ගෙන් නික්මීම කියන තැනක් නැතිනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් නික්මීම කියන තැනක් කියලා තැන් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා රූපේ අසුරු කරගෙන අකුසලයන්ගෙන් වෙන්වීමක් කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙක්ඛම්මයක් තමයි ඊට පස්සේ ඒ නෙක්ඛම්මයම තව ටිකක් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට වසග්ග පරිණාම පැත්තකින් අපි කතා කරනකොට ඒ නෙක්ඛම්මයම අපිට දකින්න පුළුවන්කම තියෙන කොතනින්ද අපිට ඒ නෙක්ඛම්මයම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන්ගෙන්ම නික්මීම ඇදියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ නොඑක් සූත්‍ර දේශනාවලදී දේශනා කරන්නේ මහණෙනි සියල්ල අවිල ගන්නා ලදී ඇස අවිල ගන්නා ලදී රූපය අවිල ගන්නා ලදී ආදි වශයෙන් දේශනා කළා මේ සියල්ලම පහ කරන්න කියලා ඉවත් කරන්නට කියලා ඒ වගේම මහණෙනි යමක් තොපගේ නොවේ නම් ඒ පහ කරව මහණෙනි කුමක්ද තොපගේ නොවන මහණෙනි ඇස තොපගේ නොවේ රූපේ තොපගේ නෙමෙයි චක්කු විඥානයේ තොපගේ නොවේ මේ විදිහට දේශනා කරන සූත්‍ර පරියායන්ගේ කන්ද සංයුක්තේ බලන්න බොහෝ කොට තියෙනවා නතුම්හාකාදී සූත්‍ර දේශනා එතකොට මේ සූත්‍ර දේශනාවන් අනුව බලනකොට දැන් මෙතන ප්‍රහාණයක් පනවනවා. මේ ඇහැ රූපාදී දේවල් වලින් නික්මීමක් තියෙනවා නම් මේ වගේ ඉවත් වීමක් තියෙනවා නම් ඒකට කියනවා ආර්ය විදිහට නෙක්ඛම්ම ධාතුව කියලා ඒ විදිහට පවතින නෙක්ඛම්ම ධාතුවක් තියෙනවා. ඒ වගේම අව්‍යාපාද ධාතු අව්‍යාපාද ධාතු කියලා කියනවා එයා සත්‍යේසු මෙත්ති මෙත්තායන මෙත්තායි තත්තම් මෙත්තා චේතෝ විමුක්තිං අයං මුච්චති අව්‍යාපාද ධාතු අව්‍යාපාද ධාතුව කියලා කියනවා ව්‍යාපාදයෙන් ඇති දුරු වුණ බවට කියනවා අව්‍යාපාදය කියලා. ඒකට සත්‍යයන් කෙරෙහි ඇති මෛත්‍රී සංකල්පනාව මෙත්තායි තත්තං මෛත්‍රී කරන බව මෙත් කරන ස්වභාවය ඒ වගේම මෛත්‍රී චේතෝ විමුක්තිය ආදී මේ ධර්මයන් ඇති බවට කියනවා අව්‍යාපාද ධාතු කියලා. ව්‍යාපාදයට ප්‍රතිපක්ෂ ධර්මයක්. ඒ වගේම අවිහිංසා ප්‍රතිසංයුක්ත බවක් තියෙනවා නම් අවිහිංසාව කියලා කියන්නේ විහිංසාවෙන් හිංසාවෙන් තොර වුණ බව මේ හිංසාදී විතර්කයන්ගෙන් තොර වුණු සත්‍යයන් කෙරෙහි කරුණා කරුණායන කරුණාව ඇතිවන බවක් තියෙනවා නම් කරුණා කරන බවක් තියෙනවා නම් කරුණා චේතෝ විමුක්තියක් තියෙනවා නම් අයං උච්චති අවිහිංසා ධාතු. මේකට කියනවා අවිහිංසා ධාතු කියලා. ඒකට කාම මේ මේ නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු සහ අවිහිංසා ධාතු කියලා ධාතු තුනක් තියෙනවා. මේ ධාතු තුනක් දත යුතුයි. එතකොට මෙතනදී අව්‍යාපාද ධාතු සහ අවිහිංසා ධාතු කියලා කියනකොට මේ දෙකේම චේතෝ විමුක්ති දෙකකුයි කතා කරන්නේ චේතෝ විමුක්ති කියනකොට රාග විරාග චේතෝ විමුක්තියක් අර ගැටෙන්නට තියෙන එක සමතාදී මාර්ගයකින් හික්මවා ගැනීමකුයි කතා කරන්නේ. ඊට පස්සේ තවක් තියෙනවා ධාතු තුනක් රූප ධාතු, අරූප ධාතු, ඒ වගේම නිරෝධ ධාතු කියලා. රූප ධාතුව තියෙනවා, අරූප ධාතුව තියෙනවා, නිරෝධ ධාතුව තියෙනවා. රූප ධාතුව කියනකොට කාම ධාතුවත්, රූප ධාතුවත්, රූපස්කන්ධයේ යෙදෙන බැවින් රූප ධාතු කියන ගණයටම සංග්‍රහ කළා. අරූප ධාතු කියනකොට රූපේ යෙදෙන්නේ නැති මට්ටම අරූප ධාතුවට සංග්‍රහ කරලා ඊට පස්සේ මේ පරයයේදී නිරෝධ ධාතු ගැන කතා කරනවා. විමුක්තිය නිවන කියන එක නිරෝධ ධාතු හැටියට සංග්‍රහ කරනවා. නිරෝධ ධාතු නිබ්බාන. ඊට පස්සේ මේ සංගීති සූත්‍ර පරයයන් අපි කතා කරන්නේ හීනා ධාතු, මජ්ක්‍ධිමා ධාතු, පනීත ධාතු කියලා තවත් ධාතු තුනක් තියෙනවා. හීනා ධාතු කියන්නේ කුමක්ද? හීන ධාතුව කියලා කියනවා ද්වාදස අකුසල චිත්තුප්පාදා අකුසල චිත්තෝත්පාද 12ක් ගැන දැක්වෙනවා. එතකොට මේ අකුසල චිත්තෝත්පාද 12ට කියනවා ලෝභ ලෝභ සිත් අට ආදී වශයෙන් ඇතිවෙන ලෝභ ද්වේෂ මෝහ ආදී සිත් ඇතිවෙන ධර්මයන්ට කියනවා ද්වාදස අකුසල චිත්තෝත්පාද කියලා මේ ද්වාදස අකුසල චිත්තෝත්පාද වලට කියනවා හීන ධර්ම කියලා. එතකොට මේ ලෝභ මූල අකුසල සිත් ගත්තාම ඒ අකුසල සිත් 8ක් තියෙනවා. ඒ වගේම ද්වේෂය මූලික කරගත් අකුසල සිත් දෙකක් තියෙනවා. මෝහය මූලික කරගත් අකුසල සිත් දෙකයි. මේ ටිකට කියනවා ද්වාදස අකුසල චිත්තෝත්පාද කියලා. මේ අකුසල් සිත් 12න් මිදෙන්න මේ මිදෙන්න අවශ්‍ය වෙනවා. නමුත් මෙතන ඇති ධර්මයන් පිළිබඳ අභිඤ්ඤීය ධර්මයන් දත යුතුයි විශේෂ නුවණින් නිසා හීනා ධාතු ද්වාදස අකුසල චිත්තෝත්පාදේ ඒ වගේම මජ්ක්‍ධිමා ධාතු අවශේෂාතේ භූමකා ධම්මා මජ්ක්‍ධිම ධාතු කියලා කියනවා අකුසල් හැරුණකොට අනිකුත් තියෙන කුසල ආදී සියලු ධර්මයන්ට කියනවා තේ භූමක ත්‍රිභූමික වුණු අවශේෂ ධර්මයන්ට ඒ වගේම පණීත ධාතු කියලා කියනවා නව ලෝකෝත්තර ධර්මා ලෝකෝත්තර ධර්මයන්ට කියනවා ඒ ප්‍රණීත ධාතු කියලා. එතකොට මෙන්න මේ විදිහටත් ධාතුන් පිළිබඳව විග්‍රහ කරලා විස්තර කරලා දක්වනවා. දැන් මේ විදිහට ධාතු පිළිබඳව විස්තර කරලා විග්‍රහ කරලා දක්වන තැනකදී අපිට හොඳ අවබෝධයක් ලබන්න පුළුවන්කම තියෙනවා. මේ ධාතු කියලා කතා කරපු තැන ප්‍රධාන වෙන්නේ අපි මේ පරයය බොහොම බරක් දීලා එහෙම නැතිනම් වැඩිපුර අපි විග්‍රහ කරන්නට යෙදුනේ එක තැනකින් ඒ විග්‍රහ කරන්නට යෙදුනේ කාම ධාතු, රූප ධාතු සහ අරූප ධාතු කියන මෙන්න මේ කාරණා දෙකෙන් තමයි අපි මේ කාරණා ටික විග්‍රහ කරන්නට යෙදුනේ. එතකොට කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන තැන අපි කාම ධාතු කියන වචනය තුළ සතර මහා ධාතුවට බැසගෙන මහා භූත රූපය නැවත නැවත ඇසුරු කරන මානසික ස්වභාවය පිළිබඳවයි අපි කතා කළේ. ඒ වගේම රූප ධාතුව කියලා කියනකොට අපි කතා කළා මහා භූත රූපය ගැන අදහස බැසගන්නේ නැහැ. නමුත් එයාට රූපස්කන්ධයේ පැවැත්ම පවතිනවා කියන තැනකින් ඒකට කියනවා රූප ධාතු කියලා. ඒ වගේම අරූප ධාතුව කියලා කියනවා අර මනෝමය ආත්ම භව සංඛ්‍යාත ප්‍රතිලාභයට එහෙම නැතිනම් විඥාන ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන සහ නේව සංඥා නාසඤ්ඤායතන ආදියට කියන මනෝමය ආත්ම භව ප්‍රතිලාභ කියලා ඒක සම්පූර්ණම මනෝමය ස්වභාවයක් තුළ මේ යන්නේ රූපය අසුරු නොවන මට්ටමකට ගිහින් නිසා මෙන්න මේ ලක්ෂණයන් තුන තමයි අපි මූලික කරගත්ත ප්‍රධාන ධාතු තුනක් විදිහට කතා කරේ. මේ විදිහට අපිට ධාතු තුන පිළිබඳව කතා කරනකොට මේ ධාතු තුන අභිඤ්ඤීය ධර්මයක්. අභිඤ්ඤීයයි කියන්නේ විශේෂිත වූ නුවණකින් දත යුතුයි මේ ධර්මයන් පිළිබඳව. මේ ධර්මයන් දැනගන්නවා කියනකොට මේ හාත්පස දැන ගැනීමක් තියෙන්නට ඕනේ. කාම ධාතුව කියනකොට කාම ධාතුව අනුව ගියපු මේ ධර්මයන්ගෙන් මිදීම තමයි මේ කතා කරන්නේ. එතකොට කාම ධාතුව කියන්නේ මේකටයි කාම ධාතුව මිදෙන්නේ වෙන්න මේ මාර්ගයනුයි කියලා අභිඤ්ඤේය ධර්මයක්. ඒකයි සුතමේ ඥානය තුළින් ඔබට ලැබෙන්නට අවශ්‍යයි. මේකයි කාම ධාතුව කියන්නේ මේ කාම ධාතුවේ මිදෙන ක්‍රමය මෙන්න මේකයි. රූප ධාතුව මේකයි රූප ධාතුවේ මිදෙන ක්‍රමය මේකයි. අරූප ධාතුව නම් මේකයි අරූප ධාතුවේ මිදෙන ක්‍රමය මේකයි කියලා ඔබට සොතමේ ඥානය තුල ලැබෙන්නට ඕනේ. අන්න ඒ පිළිබඳව දන්නා නුවණට කියනවා සුතමේ ඥානය කියලා. එතකොට සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං ඒ සෝතාවදානයෙන් ඇතිවෙන ප්‍රඥාව සුතමේ ඥානය කියලා කියනවා. මේ තුර සම්පූර්ණම එතකොට නිවන් ප්‍රතිපදාව තමයි මේ අපිට හමු විය යුත්තේ මේ තුන් ආකාර භවයේ පිළිබඳව දකින්න කියන තැනදී. ඊළඟට ඊළඟ කාරණාව චත්තාරෝ ධම්මා අභිඤ්ඤයෝ අභිඤ්ඤේය ධර්මතාවයන් හතරක් තියෙනවා. මොකද්ද අභිඤ්ඤේය ධර්මතා හතර? චත්තාරි අරිය සත්‍යානි චතුරාර්ය සත්‍ය ධර්මය අභිඤ්ඤේයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව විශේෂ නුවණින් අපි දත යුතු වෙනවා. ඒකට චතුරාර්ය සත්‍ය ධර්මය අපි විශේෂ නුවණින් දත යුතු වෙනකොට චතුරාර්ය සත්‍ය කියලා කියනකොට අපි කලින් බොහෝ අවස්ථාවල චතුරාර්ය සත්‍ය ධර්මය කතා කරලා තියෙනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ අවස්ථාවේදී කතා කරනකොට අපි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය වශයෙන් කතා කරලා මේ දුක්ඛ සත්‍යයත්, සමුදය සත්‍යයත්, නිරෝධ සත්‍යයත්, මාර්ග සත්‍යයත් කියන එක තුල දුක දුක්ඛ සත්‍ය, සමුදය සමුදය සත්‍ය, නිරෝධ නිරෝධ සත්‍ය සහ මාර්ග මාර්ග සත්‍ය කියන මෙන්න මේ ආකාරයන්ගෙන් අපි කතා කළා. එතකොට දුක සහ දුක්ඛ සත්‍ය කියලා කියනකොට දුකත් දුක්ඛ සත්‍යයක් පිළිබඳව කතා කරනකොට අපි කිව්වා දුක කියලා කියනකොට කායික සහ මානසික දුකයි දුක කියලා කියන්නේ. එතකොට කායික දුකත් මානසික දුකත් දුක වෙනකොට දුක්ඛ ආර්ය සත්‍ය කියන එක ඊට වඩා හාත්පස ගැඹුරට ගියපු දෙයක් තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන මට්ටමේදී යෙදෙන්නේ කියලා. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක ඊට වඩා හාත්පස ගැඹුරක් කියලා කතා කළේ දුක්ඛ ආර්ය සත්‍යයෙන් අපිට යෙදෙන දේ දුක්ඛ ආර්ය සත්‍යයෙන් අපිට ඇති වෙන දේ අපි දකින්නට ඕනේ දුක්ඛ ලක්ෂණ ටිකක් විදිහට. ඒ කියන්නේ කායික වශයෙන් හෝ මානසික වශයෙන් ඇතිවෙන දුක්ඛ වේදනාවක් විදිහට නෙමෙයි අපි දකින්නට ඕනේ ඒක දුක්ඛ ලක්ෂණ ටිකක් විදිහට. අපි නොඑක් දේශනාවලදී ඒ පිළිබඳව අපි කතා කරලා තියෙනවා. නොඑක් දේශනාවලදී ඒ පිළිබඳව දක්වලා තියෙන නිසා මම හිතන්නේ නැහැ ඒ ගැන වඩා ගැඹුරින් අපි කතා කළ යුතුයිම කියන එක. ඒකට මෙන්න මෙතන දුක කියනකොට දුක අපි වේදනාවක් විදිහට නැතුව දුක්ඛ ලක්ෂණ ටිකකින් කතා කළ යුතුයි නිතරම සාකච්ඡා කරන කාරණාවක්. පීලනාර්ථය, සංකතාර්ථය, ਸੰతాපාර්ථය සහ විපරිණාමාර්ථය කියන මෙන්න මේ අර්ථ රාශියෙන් අපිට දැනගන්නට වෙන දෙයක් තමයි දුක කියන එක පිළිබඳව. අපි පීලනාර්ථය කියලා කතා කළේ කොහොමද? පෙලීම කියන කාරණය. පෙලීම කියන්නේ කායික පෙලීම හෝ පෙලීම කියන්නේ කායික පෙලීම හෝ චෛසික වශයෙන් ඇති වෙන දෝමනස්සේ නැතිනම් හිතේ ඇති වෙන පෙලීම නෙමෙයි. මෙතනදී පිළීම කියන කතා කරේ හේතුන්ගේ ඇතිවන පිළීම. ඔවුන්ට අවශ්‍ය පරිදි ඔවුන්ට පවතින්නට බැරිකම නිසා හේතුන්ගේ පිළීම කියන එක දුකේ ඇති දුක්ඛ ලක්ෂණයක්. ඒ කයට දැනෙන්නෙත් නැහැ හිතට දැනෙන්නෙත් නැහැ අන්න ඒ අර්ථයෙන් දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දත යුතුයි ඒකට හේතුන්ගේ ඔවුන් ඔවුන්ට අවශ්‍ය පරිදි පවතින්නට බැරි ස්වභාවය නිසා පීලනාර්ථේ ඊට පස්සේ සංකතට්ඨෝ සංකතාර්ථය සංකතයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් උපදවනවා කියන ස්වභාවය හේතු නිසා හටගත් ධර්මයන් හේතු නිරුද්ධ වෙනකොට හේතු නැති වෙනකොට නැති වෙලා යන බවකින් යුක්තයි ඒ නිසා කියනවා සංකතයි කියලා මෙන්න මේ හේතුන්ගේ ඇති දුර්වලත්වය නිසා ඇතිවන නිරෝධය නැතිනම් එක්ෂණික නැතුව යන ස්වභාවය නැති වෙලා යන ගතියට කියනවා සංකත ලක්ෂණයක් කියලා. ඒකට මෙන්න මේ සංකතයන්ගේ හට ගැනීමක් පැවැත්මක් නැතිවීමක් කියන මෙන්න මේ කාරණා ටික පිළිබඳව නුවණින් දකිනවා නම් අවබෝධ කරගන්නවා නම් මේකට කියනවා සංකතාර්ථය කියලා. එතකොට සංකතත්තේන දුකේ තියෙන ලක්ෂණයක් තමයි සංකතත්තෝ. ඒ වගේම විපරිණාමත්තෝ මේක විපරිණාමයේ වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියනවා එකක් දුකේ තියෙන දුක්ඛ ලක්ෂණයක්. ඒ වගේම සන්තාපට්ඨෝ තේජෝ ගුණිකත්වේ නිසා ඇතිවන යම් තවන ස්වභාවයක් තියෙනවා රූපයක නම් අපි දන්නවා කොළ ඉදිලා හැල්ල යන බව තියෙනවා නම් නැතිනම් මේක පරිපාකයට යන බව කියනවා නම් හේතු ධර්මයන් නිසා හටගන්න බව තුළ ඇති පරිපාකත්වයට යෑම කියන එක අයිති වෙන කොමකටද සන්තාපර්ථයට. එතන මෙන්න මේ කාරණාව තුළ අපි දුකෙහි ඇති දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපි දැනගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ මාතෘකාවට අදාළව අපිට දවසේදී බොහෝ ප්‍රමාණයක් සාකච්ඡා කරන්නට කාල වේලාව මදි වෙනවා. නම් කල්පනා කරගන්න කාල වේලාව අවසන් නිසා මේ විදිහට අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා බොහොම වටිනා කුසලයක් කවුරුත් සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් සීල කුසල ධර්මයන් අපි හැමදෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩවල නන්දරත්න හොඳයි කල්පනා කරගන්න අද දවසේදීත් මේ විදිහට ගැඹුරු වූ ධම් පරයයක් සාකච්ඡා කරන්නට යෙදුනා මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ සියලු කුසල ධර්මය අපි මේ වෙලාවේදී මේ ස්ථාන දිග්ගහිත ආදී ඉෂ්ඨකාරක සියලු දේවගණ සමූහයාටත් අපි මේ පින් අනුමෝදන් කරනවා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා